අපි ඉල්ලන්නේ ඉන්නේ මේ ගම් තුනක ජනතාව මේ ගිය මේ ගමගෙන ගියපු පාලමෙන් එගොඩ මෙගොඩ ගිය පාලමක්. ගම් තුනක ජනතාවට සැලස සැලසිච්ච පාලමක්. මේ පහුගිය ගම් අතුරට මේ පාලම ගහගෙන ගියා. නමුත් මීට කලින් මේ පාලම අපිට ශ්‍රීවිලකස් විතරයි ගන්න පුළුවන්කම තිබුණේ. ඒ පාලම ලොකු කරලා දෙනවා කියලා එරකට හිටපු සසින්ද කුමාර රාජපක්ෂ මහත්තයාට පොරොන්දු වුණා. මුදල් පාස් කරා කිව්වා. නමුත් මේ පාලමට ගහගෙන ගියා වෙනවා. තාම කිසි කෙනෙක් ඉදිරිපත් කළ මේ පාලමකට හදලා දුන්නේ නැහැ. තුනෙන්ම මේ ජනතාව මෙතනින් පාලමෙන් යන්නේ පාලම ගංවතුරට ගහගෙන ගියා ඌව පලාතෙන් අපි කිව්වා මේ පාලම හදලා දෙන්න කියලා මුදල් පාස් වෙලා මුදල් පාස් වෙලා සිමෙන්ති කොට 200ක් ගෙනත් දැම්මා වේස්ටයක් දාලා තිබුණා එතනින් එහාට කවුරුත් ඒ ගැන කතා කරෙත් නැහැ මොකුත් නැහැ බලධාරීන්ට අපි ලියුම් ගහුවා මේක ඉතා ඉක්මනට හදලා දෙන්න කියලා පාසලට යන්න විදියක් නැහැ රෝහලක රදිසිය ලෙඩෙක් වුණොත් ලෙඩෙක් එක්ක යන රෝහලට යන්න විදියක් නැහැ සියලු මිනිස්සුයන් යන්න ඉතා කිලෝමීටර් 10ක් විතර දුරකින් යන්න තියෙන්නේ හදිසි ලෙඩෙක් වුණොත් මේ ලෙඩා මැරෙනවා කිලෝමීටර් 10 යන්න කලින්